සාංශ මටත් තියෙනවා මේ ඔව් ප්‍රශ්න ප්‍රශ්නයක් නෙමෙයි සාංශ මට මේ ඉල්ලීමක් තියෙන්නේ මේ මේ අපේ මේ කට්ටියත් මේ අහන් ඉන්න කට්ටියත් සම්බන්ධව සාංශ දවස් දෙක තුන ඉස්සෙල්ලා මේ සීල මේ සීලය ගැන කතා කරනකොට චාරිත්‍ර සීලය ගැන සංසක මතක් කරලා අපිට ඔක්කොටම මේ යම්කිසි කාල සීමාවක් ඇතුළත මොකක් දේශනයක් කරනකොට ඒ අහන්න ඕනේ ප්‍රශ්නයක් අහනවා අහන්න අනිත් අයට ප්‍රශ්න ඉඩ දීලා කියලා. ඒකත් චාල්ඩ් චාල්ඩ් සීලේ කොටසක් කියලා. ඉතින් මම කැමති මේ මෙතනින් අනිත් කට්ටියගෙම මතක් කරන්න මේ මේ තමන්ගේ ප්‍රශ්න කිටියෙන් අහන්න එකක් අනිත් එක ප්‍රශ්නයක් අහන්න මිසක් මේ තමන්ගේ දැනුම හොවා පෙන්වන්න අවස්ථාවක් නෙමෙයි මේක කියලා. මොකද අද දවසේ මේ ඇත්තට ප්‍රශ්න දෙකයි හරි තුනයි හරි අහන්න පුළුවන් වුණේ සමස් මම හිතනවා මේ ගොඩාක් කෙටියෙන් කලින් දවසකත් ඒක මතක් කළා අර අහන ප්‍රශ්නේ ගොඩාක් කෙටියෙන් අහනවා නම් අනිත් අයටත් කතා කරන්න අවස්ථාවක් ලැබෙනවනේ එතකොට එහෙමයි සමස් මට හිතෙනවා සමස් දැන් අපි 100ක් විතර හිතියා එක දැන් අඩුවටම 20 ගානකට මේ ඒක කතා කරගෙන යනකොට දැන් මටත් එකපාරට හා දැන් ඇති ඔක නවත්තන්න කියන්න බෑ එතකොට නිකන් ඒකත් නිකන් අමානුෂික වගේ වෙනවනේ <laughs> මම සමේ චාල් සීවේ කියන එක ඉතින් පුරුදු කරන්නත් මේ හොඳ අවස්ථාවක් කියලා තේරුම් අරගෙන මේ අනිත් පැත්තට තමන්ගේ ප්‍රශ්න කෙටියෙන් අහන්න පුළුවන් නම් අනිත් පැත්තට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි ඒක